මේ ගීත හඬ ඇහෙන විතරම ඔබ දන්නවා මේ ශිල්පිනිය කවුද කියලා. එයා තමයි විවියෙන්ද සිල්වා බොරලැස්ස. විවින්ද සිල්වා බොරලැස ශිල්පිනිය පිළිබඳව සඳහන් කරන විටදී ඈ අවුරුදු 8 දී තමයි ගුවන් විදුලියට පැමිණ පළමු වෙන ගීතය ගායනා කරන්නට එකතු වන්නේ. ආනන්ද සරත්තිවල වීරයන් රචනා කරන්නට යෙදුණු දුරපේන තැනකලා ගීතය වගේම නවතින්න තිස්ස ශ්‍රී සම්බුද්ධ මංගල්‍ය ආදී ගීත ගායනා කරන්නට ඈ එකතු වුණා. ඒ පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තියෙනවා. ඒ තමයි සම්බුද්ධ ජයන්තිය යෙදෙන්නේ 1956 අවුරුද්දේ. 56 අවුරුද්දේ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඈ ගායනා කරන ගීත. ඊට වසර 50කට පසුව ඈ නැවත වතාවක් බුද්ධ ජයන්තියේදී ගායනා කරන්නට යෙදුණා. එවන් වටිනාකමක් තිබුණු ගීත රසක් දායාද කරපු ශිල්පිනියක් තමයි විවියන් සිල්වා බොර්ලස්. Thank you. විවිධ සිල්වා බොරලැස්ස ශිල්පිනියගේත් ඒ වගේම